ඉතින් මම අදත් ආරාධනා කරනවා සුපුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡා වාරය පටන් ගමු කියලා. අවසරයි ස්වාමින් වහන්සේ කමඨාන් ප්‍රශ්න 10කුත් ධර්මයේ පිළිබඳ ප්‍රශ්නයකුත් ලැබිලා තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මි. පසුගිය දින දෙකම එතරම් දැනීමක් නොවිනේ. නමුත් ඊයේ දින ඔබ වහන්සේගේ කමඨහන් වලින් පසු පර්යංකේදී ආස්වාස ප්‍රස්වාස සංසිදී පැය කාලක් පමණ සම ඉරියව්වෙන් සිටියෙමි. පසුව අත් දෙක තද ගතියක් තිබුණි. නිසා ඊට සිත යෙදුවෙමි. ඒ දෙස බලා සිටියේදී නැවත හුස්ම ගැනීම දැනිනි. මේ විදියට යන මාර්ගය නිවැරදිදැයි පහදා දෙන්න. සක්මන් භාවනාවේදී මුලදි හිත විසිරුණත් දැන් රළු බවත් සිසිල් බවත් අත් විදිමින් සිත අරමුණු කරා තබා ගනිමින් සක්මන් භාවනාව කළ හැක. වැරදි ඇතනම් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. ඇත්තටම එක පාරටම දැම්ම ඒ ස්පර්ශ වෙන ස්ථාන වලට දාන්න අවශ්‍ය නැහැ. පුළුවන් නම් ටිකක් තව ආනාපාන සතිය ඔස්සේම යන්න. මොකද ඒ කියන්නේ අපි අවස්ථාවක් එනවා අපි මම හිතන්නේ මීට කලිනුත් මම මතක් කළා. මේ ආනාපාන සතිය ඔස්සේම යනකොට සෑහෙන්න හුස්ම සංසිඳීමක්. ඊළඟට කියන්නේ ආස්වාසයේත් ප්‍රාස්වාසය වෙන් කරගන්න බැරි තරමට සෑහෙන්න මේ හුස්ම සංසිඳින ස්වභාවයක් එනවා. එතන තමයි එකතකින් බැලුවාම අපිට මේ විපස්සනාවට හැරෙන්න තියෙන සම්දිස්ථානයක් වශයෙන් සාමාන්‍යයෙන් කියනවා උපචාර සමාධි මට්ටමක් වශයෙන් සලකන්නේ. ඉතින් එතෙක් අපි ටිකක් මේකත් එක්කම යන්නේකේ වටිනකමක් තියෙනවා. මොකද අපි ඊට කලින් ඉක්මනට මෙතෙන්ට දැම්මා කියලා විවිධාකාර දේවල් ස්පර්ශ නැත්තම් ධාතු ලක්ෂණ වලට දැම්මා කියලා ඒ තරම් දෙයක් තේරෙන්නේ නැහැ. මොකද අර හිතේ සමාධි ගතිය තාම දිනුනලා මදි නිසා. ඉතින් අපි අර එකතකින් බැලුවාම නිකන් ආයුධය තාම හොඳට මුවහත් වෙලා නැහැ වගේ. ඒ නිසා පොඩ්ඩක් තව ටිකක් ඔය ඔස්සේ යන්න. හැබැයි ස්වාභාවිකවම ටිකක් හොම ආනාපාන සතියේ ඉන්නකොට අපිටම ස්වාභාවිකවම තැනක් මතුවෙනවා. එතෙන්ටත් හිමීට අවධානය යනවා. එතනත් පවත්වගෙන ඉන්න පුළුවන්. ඊට නැවතත් ආනාපානෙත් මතුවෙනවා නම් පොඩ්ඩක් නැවතත් ආනාපානෙට යන්න. මේ හරහා එක්තරාන්දමකින් Tamanටම එක තක්සේරු කිර ගැනීමක් කරන්න පුළුවන්. හොඳට අර අපිටම එකඟ වෙච්ච හිතකින් මේ කයේ තියෙන ඒ දැනුවත් සංවේදනාවන් බලන්න ගියාම Tamanට ඒ සංවේදනාවෙන් අයින් වෙලා හරියට නිකන් අන්වීක්ෂයකින් ලොකු කරලා බලනවා වගේ මේ තියෙන ඊටාම සියුම් දැනීමක් බොහොම හොඳින් දැනගැනීමේ දැකගැනීමේ ශක්තිය තියෙනවා. ඉතින් අපි ඒක හොඳට හුරු වෙනකන් ඉතින් මේක කරලම ගන්න ඕනේ. මේක ඉතින් මට වචනෙන් කිව්වට මේක තම තමා විසින් හොඳට පුහුණු කළ යුතුයි. අපි ආනාපාන සතියෙන් හදා ගන්නව අවශ්‍ය කරන එකඟ භාවය හදාගෙන අපි තුමු ඒ తত্ত্বය පැය කාලක් පැය භාගයක් විතර පවත්වන්න පුළුවන්. ඊට පස්සේ මේ කයේ දැනෙන තැනකට යොමු කරනවා. යොමු කරාම හොඳට ඒ දැනෙන දේ මධ්‍යස්ත සිතින් බලාගෙන ඉන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඊයේත් මම විස්තර කරා වගේ ඊළඟට අපි තුන් තව තැනක දැනෙනවා. එතෙන්ටත් යොමු කරගෙන ඉන්න පුළුවන්. තව තැනක දැනෙනවා. එතෙන්ටත් යොමු කරගෙන ඉන්න පුළුවන්. මේ විදිහට මුළු කයම දැන් වළංගු වෙනවා මේ භාවනාව සඳහා. කායනුපස්සනාව සඳහා. කෙලින්ම ධාතු මනසිකාරය සඳහා. ඉතින් ඒ නිසා ඉක්මන් වෙන්න එපා මෙතෙන්ට යන්න උනත් ක්‍රමානුකූලව වැඩෙන්න දෙන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 10ක පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව වඩනවා. මට ගුරුවරයෙක් උපදෙස් දෙන්න හිටියේ නෑ. ඒ නිසා හුස්ම රැල්ලේ මුලැමැද අග බැලුවේ නෑ. කෙටි බව හුස්ම රැල්ල කැඩි කැඩි ඇතුල් වී පිට වී යන හැටි පමණයි මා දැක්කේ. මා අවුරුදු ගණනක් මේ භාවනාව කරා. හුස්ම නොදැනී ගියා. කයේ වේදනා තදින් දැනුණා. ඒත් මා කයට සිත පිහිටන්න ඕන බව දැනගෙන හිටියේ නෑ. කයේ අසනීපයක් කය අතාරින්න මරණයට සූදානම් වෙලා කාමරයට වෙලා දිගටම භාවනා කරා. කාලයක් යනකොට මට බාහිර සංඥා ගන්න බැරි වුණා. සිත පේන්න ගත්තා. කය සැහැල්ලු වෙලා. ඒත් මට කොතනක හෝ වැරදීමක් ඇත. මට ඉදිරියට පියවර තබන හැටි කරුණාවෙන් පහදා දෙන්න. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? හරි. එතකොට මේ ආනාපාන සතිය දැන් ඔහොම කරගෙන ගියා. හැමදාම වගේ භවනා කළාද? කාමරය ඇතුළෙම තමයි දවසම වගේ ගෙවෙන්නේ. හොඳයි. එතකොට දැන් මොකද තියෙන තත්ත්වය? දැන් මට සිතට දැන් මං දැන් මෙතනින් එනකොට උනත් කකුල දැනෙනවා ඒ යන ගමන සිතට කකුලේ ස්පර්ශය සිතට තමයි හැම දෙයක්ම දැනෙන්නේ. දැනෙන්නේ. හරි. ඒක හොඳයි. දැන් එතකොට හිත නිකන් නිස්කලංක වෙච්ච ස්වභාවයක් තේරෙනවද නැත්නම් හිත ආතතිගත වෙලාද කොහොමද තේරෙන්නේ හිත ගැන? ශාන්ත ගතියක්. මයික් එක මෙහෙම තියාගන්නම. ශාන්ත ගතියක්, සැහැල්ලු ගතියක් තියෙනවා. තියෙනවද? ඔව් හැමතිස්සෙම සිත දිහා බලාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. හිත යන්නේ බලන් ඉන්නකොට හිත යන්නේ නැහැ. නැහැ. හොඳයි. එතකොට හිත දිහා බලන් ඉඳද්දි මොනවද පේන්නේ? ගොඩක් වෙලාවට මේ සිතුවිලි එනවා. එහෙම අතීතේ රණග එතනම ඒ සිතුවිල්ල නැති වෙනව පේනවා. හොඳයි. ඒ කියන්නේ දැන් හොඳට නිකන් හිත දිහා බලන් ඉන්නවා. බලන් ඉන්නකොට සිතුවිල්ලක් එනවා. හැබැයි ඒක නැති වෙලා යනවා. ඔන්න තව එකක් එනවා. ඒකත් නැති වෙලා යනවා. ඔව්. හොඳයි. ඊට පස්සේ තියෙනවද අවස්ථාවන් දැන් ආවා ඊට පස්සේ නැති වෙලා ගියා. ආවා නැති වෙලා ගියා. ඊට පස්සේ එකක්වත් ආවේ නැති අවස්ථා තියෙනවද? සාන්ත ගතියක් තියෙනවා. එහෙමම ඒ අතර නිකන් තව එකක් එනකන් මේ අතර නිකන් මේ හිඩසක් වගේ දෙයක් මේ කට ළඟ නිකන් වචන මේ පිට නොවි එතනම අර කරකැන ගතියක් වගේ තියෙනවා නෑ එහෙම නෙමෙයි මං කියන්නේ හිතේම හිත ධානය දැන් බලන් හිටියේ දැන් ආයි යන්න එපා කයට ආයි යන්න එපා කයටවත් වේදනාවටවත් මොකටවත් යන්න නැතුව අපි තුමු දැන් හිත දිහාම බලන් හිටියා හිතට දැන් සිතුවිල්ලක් ආව ඒක ගියා එකක් ආව තව එකක් ගියා පස්සේ තව එකක් ආවේ නැහැ කියලා හිතන්න. ඔව්. අපි තුමු විනාඩියක් යනකම් අලුතෙන් එකක් ආවේ නැහැ. ඔව්. ඒ ඒ එහෙම අවස්ථා අත්දැකලා තියෙනවද? තියෙනවා ස්වාමීනි. තියෙනවද? ඔව්. මේ එහෙම අවස්ථාවේ හිත පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවද? පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට සක්මන් භාවනාවක් එහෙම කරලම නැද්ද? දිගටම කරනවා ස්වාමීන් වහන්සේ. දිගටම කරනවා. ඔව්. හරි. එතෙන්දී මොනවද තේරෙන්නේ? ගෙදර ඉඳලා නෑ එතෙන්දි මොනවද තේරෙන්නේ? එතෙන්දි තේරෙන්නේ යනකොට එක සිතකින් අඳුරගන්නේ නැහැ වගේ දැනෙන්නේ. අඳුරගන්නේ නැහැ වගේ. ඔව්. ඒ කියන්නේ මේ ඇවිදිනකොට මුකුත් තේරෙන්නේ නැහැ වගේද? නෑ සාමින්වංශ මේ ඒ යනකම්ම එක සිතක් නෙවි සිත් ගොඩක් රාශියක් තියෙනවා. ඔව් රාශියක් ගිහිල්ලා අඩිය තියලා ආයි ගන්නකොට ආයි රාශියක් තියෙනවා. ඔව්. ඒ අතරෙදී ඔය සිත් දැන් සිත් ටිකක් තේරෙනවනේ. ඒ ඒ සිත් ටිකක් නැති වෙලා ගිහිල්ලා අර ඉඳගෙන ඉඳද්දී අද්දකියා වගේ මට්ටමක් එහෙම එන්නේ නැද්ද? දැන් මෙතෙන්දිත් ඔන්න සක්මන් කර කර ඉන්නවා සිත් ගොඩක් තියෙනවා. ඒවත් ඔන්න එකක් එනවා යනවා. එකක් එනවා යනවා. හැබැයි හිතන්න මෙතෙන්දිත් අර වගේ එකක් ඇවිල්ලා ගියාට පස්සේ අලුතෙන් එකක් ආවේ නැහැ. එහෙම තත්ත්වයක් එහෙමත් දැකලා තියෙනවද? එහෙම තත්ත්වයක් නම් දැක්කේ නැහැ සාමින්වන්ස්. ඕ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ගමනක් ගියත් එක හෝල්ට් එකක් මෙහායින් බහැලා එතන ඉඳලා ගෙදරට එනවා. ඔව්. ඇවිදගෙන. ඔව්. හොඳයි. එතකොට නිකන් Tamanට තේරෙන්නේ කයත් කය තුලම වගේ හිත තියෙනවා කියලාද තේරෙන්නේ? ඔව් පිට පිට යන ස්වභාවයක් නැහැ. නැහැ. කය තුලම. හොඳයි. මම මෙහෙම ඇහුවොත් හිත නිකන් නතර වෙලා වගේද තියෙන්නේ? ඔව් ගොඩක් වෙලාට තියෙනවා එහෙම. ඒ කියන්නේ ඇතුළෙම ඔහේ නතරලා ඉන්නවා. ඔව්. හොඳයි. දැන් දැනටත් හුඟක් ඉඳගෙන භාවනා කරනවද? කරනවා ස්වාමීන් වහන්සේ මට කියන්නේ කිටලා දැන් ටිකක් එළියට ගියන් පස්සේ ආපහු හිතනවා ඇවිල්ලා මීට වඩා සපයි මේ මෙහෙම ඇතුළ බලන් ඉන්නේ කියලා. ඔව් ඒක හොඳයි. ඔව්. දැන් එහෙම බලන් ඉඳද්දී හුඟක් ගැඹුරකට යනවද? එහෙම නැත්නම් බොහොම මතු පිට සරලව ඉන්නවද? මතු පිට වගේ. සමහර වෙලාවට තේරෙන්නේ නැතුව යනවා. තේරෙන්නේ නැතුව යනවා. ඔව්. මොනවද තේරෙන්නේ නැත්තේ? තේරෙන්නේ නැත්තේ මේ මම දැන් මාඩ් වෙලා හිටියට. ඔව්. දැන් මම දන්නව නිින්ද ගියේ නැති විත්තිය. ඔව්. මෙහෙම නම් පස්සේ ආපහු ආපහු හරි ගිහලා වාඩි වෙන වෙලාවල් තියෙනවා. ආපහු අර විදිහට ඔව් ආපහු හරි ගහනවා. හරි හරි ගහනවා. එයාම කයම හරි ගහනවා. ඔව්. කයම හරි ගහනවා. හැබැයි එතකොට එතකොට හිත විසිරෙනවද නැත්නම් ඒත් නිෂ්කලංකව තියෙනවද? ආපහු ඒ විදිහටම සමාධිය තියෙනවා. සමාධියක් තියෙනවා. ඔව්. පොඩ්ඩක් මේ දැන් ඉඳගෙන කරන එක පොඩ්ඩක් අඩු කරන්න බෑ. පොඩ්ඩක් අඩු කළා පොඩ්ඩක් බලන්න හිතට සිතුවිලි එනවද කියලා. දැන් අනිත් අනිත් වැඩ කටයුතු කරද්දී හිතට මුකුත් කෙලෙස් එන්නේ නැද්ද? නෑ මම අඳුර ගන්නුවේ නම නම් අඳුර ගන්නවා එනවා. ඒක ආවොත් තරහයි කියලා වෙලෙම ටක් ගාලා දැන්නොම. මුල් මුල් මුල් මුල් කෑල්ලෙදිම අපි තුමු දැන් ක්ලේශයේ දිග අපි තුමු මීටරයක් නම් මුල් සෙන්ටිමීටරේම අහු වෙනවද? නෑ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ මොකට හරි එහෙම තරහ යන්නෙත් නෑ ඉස්සර නම් ගොඩාක් තරහ ගියා. ඔව්. ඒ තර කකුල හරි හැපිලා තරහ ගියොත් ඊට පස්සේ හිතනවා මේක වෙන්න දීච්ච දෙයක් කියලා. හොඳයි. එතනින්ම එතකොට මට තේරෙනවා මෙහෙම මෙහෙම අර විදිහට දැන් මේකත් එක්ක කතාවක් ගොතාගෙන තරහ ගිහිල්ලා එහෙම ඉන්න කාලේ දැන් අඩුයිද? අඩුයි සාමිනාසෝ. හොඳයි. එමනම් ටිකක් ඒ කියන්නේ හිත දැන් ගෙදර වෙන කවුරුත් ඇත්තෙත් නැද්ද? පුතාලේ එහා පැත්තේ ඉන්නේ මං තනියම ඉන්නේ. තනියෙන් ඉන්නේ නේ. අ ආරණ්‍ය ගිහින් ඉන්නවා. පිට ආරණ්‍ය එහෙම අවුරුද්දට ගිහින් ඉන්නවා මං අවුරුද්ද ඔස්සේ. හොඳයි. පොඩ්ඩක් දැන් يعني දැන් යන්න තියෙන්නේ ටිකක් කෙලස් දිහා බලබල යන ගමනක්මයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට සමාධියෙන් කරන්න ඕන ටික කෙරලා ඉවරයි වගේ. දැන් තියෙන තනිකරම කෙලස් දිහා බලබලා දැන් දැන් මේවා ටිකක් නිකන් අවුස්සලා ගන්නවා වගේ දෙයක් කර කර යන්න වෙනවා. يعني දැන් හුඟක් අපි මේවායෙන් يعني සමාධි වලම දැන් හිටියොත් එහෙම හරිය අමාරුයි නිශ්චය කරගන්න මේ සමාධිය නිසා මේවා සම්පූර්ණයෙන් යටපත් වෙලාද නැත්නම් මම හරියටම මේ ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් හොඳට දැකගෙන දැක දැක ප්‍රහාණය වෙලාද අද සක්මන් භාවනාවේ ස්වාමින්වංශ වෙන්න නැති විදිහට ගොඩාක් ඇවිස්සුණා ඇවිස්සුණාද කියන්නේ ගොඩාක් අතීත දේවල් නෙවෙයි මේ ළඟදි වෙච්ච සිද්ධියන් නිතරම එන්න ගත්තා යටපත් කරන්නේ ආපහු එක පැත්තකට ගිහිල්ලා අනිත් පැත්තට හැරෙනකොටම ආපහු වෙනවා. ආපහු යටපත් කරනවා. ඒ විදිහට තමයි අද. ඔව් දැන් දැන් ඒක තමයි. දැන් යන්න තියෙන ආකල්පය එන දේවල් එන්න නොදී යටපත් කරන ආකල්පයක නෙමෙයි දැන් යන්න ඕනේ. දැන් දැන් තියෙන ඊට වඩා බොහොම නිදහස් ආකල්පයක් තමයි දැන් හිතේ තියන්න ඕනේ. දැන් බොහොම හිත නිදහසේ සැහැල්ලුවෙන් තියන් ඉන්නවා. දැන් ඔන්න එහෙම සැහැල්ලුවෙන් තියන් ඉන්නකොට ඔන්න සිතවිල්ලක් එනවා. අපි තුමු ක්ලේශයක් එනවා, තරහාවක් එනවා. දැන් එකපාරට ඉස්සර වගේ තරහා තරහා එන්න නොදී බැහැර කරන්නේ නැහැ. තේරෙනවද කියන එක? තරහටත් ඔහේ ඔහේ නිකන් එන්න දෙනවා. ඊට පස්සේ එයාට එයා ගැන දැන් තියෙන මට්ටමේ දැන් මෑනියෝ කියන විදිහට මට්ටමේ ඉන්නවන් නම් ඒක ආවට පස්සේ එයාත් එක්ක ඒ ඒ තරහෙන් තමන් තරහ ගන්නෙ නැතුව ඒකට අහු නැතුව ඉන්න පුළුවන් ඉන්න පුළුවන්. පොඩි වෙලාවක් ඉන්නකොට යාම යනවා. කියලාද තේරෙන්නේ. දැන් අර ඉස්සර වගේ ආතතියක් ගන්න එපා. ඔන්න දැන් තරහක් එන්නේ මම ඉක්මනට මේක අයින් කරන්න ඕනේ කියලා. එහෙම ආතතියක් ගන්නවත් එපා. ඔය නිකන් බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. සැහැල්ලුවෙන් ඉන්නකොට ඔන්න මොකක් හරි සිතුවිල්ලක් එනවා. අපි තුන් තරහක් කියලා. ඒක එනකොට අපි ඒ ගැන දැනුවත් වෙනවා. දැනුවත් වීම පමණක් ප්‍රමාණවත්. දැන් බොහොම ඒ කියන්නේ මේකට වෛර කළා යන්න බෑ. ද්වේෂ කළා යන්න බෑ. බලෙන් තද කළා යන්න බෑ. ඒ වුණාට තියෙන්නේ බොහොම නිදහස් ආකල්පයකමයි දැන් හිත පවත්වන්න තියෙන්නේ. හිත තව තව නිදහස් කරන්න. හිත තව තව සැහැල්ලු කරන්න. හිත තව සැහැල්ලු කරනද්දිත් ඒත් තාම يعني සැහැල්ලු වීම හරහා තව කෙලස් එනවා. දැන් අපි හිතන්න මෙහෙම අද ගොඩක් ආවමන්ට ඒක තමයි ඒ තේරුම් ගන්න දැන් ඒ එන ඒ ඒ එන ඒම හොඳයි කියන එක තේරුම් ගන්නයි තියෙන්නේ දැන් දැන් ඔය ටික සුද්ධ වුණේ නැත්තම් සමාධියෙන් ඔය ටික යට ගිහිල්ලා තියෙන්නේ සමාධියෙන් ඔය ටික නිකන් මේ සමාධි ශක්තියෙන් යටපත් කරලා තියෙන්නේ. දැන් අපි විපස්සනාවෙන් යනකොට ටික ටික අපේ මේ වීරය අපි අඩු කරනවා. වීරය අඩු කරනවා කියන්නේ භවනා නොකර ඉන්නවා කියන එක නෙමෙයි. කියන්නේ සමාධි කරන ස්වභාවය පොඩ පොඩ අඩු කළා දැන් මේ කෙලස් ටිකටත් පොඩ්ඩක් එන්න දෙනවා. එන්න දිදී බලනවා දැන්. අපි දැන් හොඳ ශක්තිමත් සතිමත් භාවයක් තියෙනවා. සතිමත් සතිමත් භාවය දැන් අපි පාවිච්චි කරනවා. දැන් ඔන්න අපි තුමු රාගයක් එනවා. රාගය ගැන දැනුවත් වෙනවා. රාගයත් බව දැනගත්තාම රාගයේ බව දැනගන්නේ ප්‍රඥාවෙන්නේ. දැන් සතියෙන් පෙන්ලා දුන්නා ප්‍රඥාවෙන් දැනගත්තා. දැනගත්තාම අපි ඒක පෝෂණය කරන්නේ නැත්තම් ඔන්න රාගය හැම දිය වෙලා වගේ යනවා. අන්න ආයෙත් ආයෙත් හිත විවේක වෙනවා. හඳුනා ගැනීම විතරයි තියෙන්නේ. විතරයි එච්චරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. ඊළඟට අපි තුමු ද්වේෂයක් එනවා. ද්වේෂය බව දැනගන්නවා. ද්වේෂය බව දැනගත්තට පස්සේ ඔන්න ද්වේෂයත් අපිව අතහැරලා යනවා. ආයෙත් හිත විවේක වෙනවා. ඔය විදිහට දිගටම බොජ්ජංග ධර්මයන් හොඳට වඩන්නයි තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ බොජ්ජංග වඩන ආකාරය විස්තර කරලා තියෙනවා. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. ඒ විදිහම කියනවා විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. කියන්නේ මේ හැම බොජ්ජංගයක් පාසාම බුදුරජාණන් වහන්සේ කියනවා මේ මට්ටම් වලට ආවට පස්සේ හිත විවේක කර කර යන්න ඕනේ. හිත බොහොම සැහැල්ලුවෙන් යන්න ඕනේ. දැන් අර ඉස්සෙල්ලා වගේ මේ කෙලස් කෙලස් වලට එන්න නොදී පන්න පන්න පන්න ගහන මේ එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒවට දැන් බයක් නැහැ. දැන් මේවත් දැන් තේරලා තියෙනවනේ මේවා ආවට ඉන්නේ නැහැ. මේවා ආවට අපි ඒවත් එක්ක අල්ල බදා ගන්න ගියේ නැත්තම්, මගේ කරගන්න ගියේ නැත්තම්, මම මේකේ ආස්වාදයට ලොල් වෙලා ඒක ග්‍රහණය කරගන්න ගියේ නැත්තම් ඒගොල්ලෝ යනවා. හරිම සරලයි. එන්නෙන්න විපස්සනාව යන්නේ අතිශය සරල වීමකට යන්නේ. නින්දෙනු ස්වාමින්වහන්සේ මේ හැරෙනකොටම ඇහෙන්න පොඩ්ඩක් මෙතන ඇහැරෙනකොටම දැනෙනවා. එච්චරයි. ඒ හැරෙනකොටම දැනෙනවා. හිත තියෙන බොහොම බලන් ඉන්නවා. අපහු නිින්ද යනවා. අපහු ඒ විදියට නැගිටින්නෙම නැගිටින්න බොහොම සරලව හිත තියෙනවා. හිත බොහොම සරලව තියෙනවා. හිත තියෙන්නේ නිකන් නතර වෙලා වගේ. ඊළඟට ඒ හැබැයි මොන හරි සිතුවිල්ලක් එනවා. මොන මොන හරි සිද්ධියක් නිසා ඔන්න සිතුවිල්ලක් එනවා. රාගයක් එනවා, ද්වේෂයක් එනවා, මොන හරි දෙයක් එනවා. හැබැයි අපි ඒ ගැන දැනුවත් වෙනවා. ඒකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මේකට මේකේ බැඳෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේකට මේකට අහු වෙන්නේ නැහැ. අහු වෙන්නේ නැතිවීම හරහාම යා යනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ලස්සන ගාතාවක් එනවා මේ සුත්ත නිපාතේ මොකද්ද මේ මේ මේ මේ මේ මේ දැන් ඔය යානිසෝතානි ලෝකස්මින් සති ලෝක සති සත්‍තිතේසං නිවාරණං සෝතානං සංවරං භූමි පඤ්ඤායේතේ පිතියරේ කියලා. බුදුන් වහන්සේ කියන මේ යම්තාක් ලෝකේ තියෙනවා නම් මේ කෙලෙස් සැඩ පහරවල් සතිය තමයි මේගොල්ලන්ව පෙන්ලා දෙන්නේ. මේගොල්ලන්ව හඳුන්ලා දෙන්නේ. සෝතානං සංවරම් බ්‍රූමි. ඒ එනතා කෙලෙස් හැඩපහරවල් හොඳට සංවර කරලා දෙනවා සතියෙන්. පඤ්ඤායේතේ පිතියරේ. පඤ්ඤාවෙන් තමයි ඒක සම්පූර්ණයෙන් වළක්වලා දාන්නේ. සම්පූර්ණයෙන් කපලා දාන්නේ. අන්න වගේ තමයි. දැන් සතිමත් භාවයයි ප්‍රඥාවයි තමයි දැන් ගාන්ට උඩ ඉන්නේ. වෙන අනිත් ඒවා ගැන ඒ තරම් බය වෙන්න දෙයක් නැහැ. සමාධිය ගැන බය වෙන්න දෙයක් නැහැ. සතිය ප්‍රඥාව මුල් කරගෙන යන්නේ. සතිපඤ්ඤා. ওই දෙක තමයි අන්තිමට හොඳට මතුවේවි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ සති ප්‍රඥාවෙන් ඉන්නවා සතියෙන් පෙන්ලා දෙනවා රාගයක් හා ඔන්න රාගය ඇවිල්ලා තියෙන්නේ. ප්‍රඥාවෙන් දැනගන්නවා මේකෙට මේක දිගට ගියොත් ඔන්න මට අහු වෙනවා දිගට යනවා ආයි ආයි රාගානුසය වැඩෙනවා. එනකොට එහෙම අහු වෙන්නේ නැතුව යාට යන්න දෙනවා. දේශයක් එනවා දේශයක් බව සතියෙන් පෙන්ලා දෙනවා. මුල් හරියදිම පෙන්ලා දෙනවා. මේක පෝෂණය කළොත් මම ඔන්න පටිඝානුසය වැඩෙනවා. ආයි අනුසය ආශ්‍රව ධර්මයන් වැඩෙනවා. එහෙනම් ප්‍රඥාවෙන් පෙන්ලා දෙනවා. මේකෙන් ගියොත් අනතුරක් කියලා පෙන්ලා පෙන්ලා දුන්නාම ප්‍රඥාවෙන් මේකෙන් අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ආ එහෙම යනවා. හරිම සරල මාර්ගයක් තියෙන. හරි දවසම සතුටෙන් ගෙවෙන්නේ ස්වාමින්වහන්සෝ. ඒ කියන්නේ පාර ගියත් hina වෙවි යන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ඒකයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්නන පාර මේ ආතතියක් තියුණා නම් ආතතිය දුරු වෙවි යන පාරක්. යම්කිසි හිතේ දෝමනස්යක් තියුණා නම් දෝමනස්ය දුරු වෙවි යන පාරක්. ඒකයි බුදුරජාණන් වහන්සේ හැම සතිපට්ඨාන කොටසක් අවසානයේම කියනවානේ අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මේ අනිශ්චිතව ජීවත් වෙනවා. දැන් එක එකක්වත් අල්ලගෙන බදාගෙන ග්‍රහණය කරගෙන යන්නේ ඒවෙන් අයින් වෙලා ජීවත් වෙනවා. දුකක් කියන දෙයක් නැහැ. ඔව් දුකක් කියන දෙයක් නැහැ කියන අර ඒ එතන පොඩ්ඩක් චෙක් කරලා බලන්න පුළුවන්, පරීක්ෂා කරලා බලන්න පුළුවන්. බලන්න හිතේ හිතේ හිතේ හොඳට නිකන් සිතවිල්ලක් ඇවිල්ලා අපි තුමු පොඩ්ඩක් හරි ග්‍රහණය කරගත්ත කියලා. අන්න ඒ වෙලාවේ තමයි දුක තියෙන්නේ. අපි ග්‍රහණය කරගත්තා නම් යම් අවස්ථාවක හිත සිතවිල්ලක් ඇවිල්ලා ඒ ග්‍රහණය කරගත්ත අවස්ථාව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න අන්න එතන සුළු ආතතියක් හැදෙනවා. මේ කතා කරන්නේ මේ කඳුළු වෙන දුකක් නෙමෙයි. මේ කතා කරන්නේ බොහොම සුළු ආතතියක් හැදෙනවා. අන්නේ සිතුවිල්ල ඇවිල්ලා ඒක ග්‍රහණය කරගත්ත අවස්ථාවේදී. එතෙන්දි කරන්න තියෙන්නේ මේ ග්‍රහණය කරගත්ත එක අතහැරලා දාන්න. ඔව්. එච්චරයි තියෙන්නේ. ගත්තොත් දුක දුකයි එහින්ද අතරිනවා මේකක් එච්චරයි තියෙන්නේ. ඒත් ඒකයි ධම්මානුපස්සනාවේ අන්තිම කොටසදී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තියෙන්නේ ප්‍රායෝගිකව වඩද්දී තියෙන්නේ ඉන්නවා සාමාන්‍යයෙන්. ඉන්දද්දී ඔන්න පොඩි අපිටම මොකක් හරි හේතුවක් නිසා ආතතියක් දැනෙනවා. ආතතියක් දැනෙනවා කියන්නේම දුක. ඉතින් හොඳට මේ මොකද්ද මේ ආතතිය කියලා ඔන්න තේරුම් ගන්නවා. ඒකයි බුදුහාම කියන්නේ දුක්ඛම් පරිඤ්ඤාය. මේ දුක දුකක් දැන් තියෙනවා ආතතියක් දැන් තියෙනවා යම්කිසි අතෘප්තිකර භාවයක් පොඩ්ඩක් දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. තේරුම් ගත්තා නම් තේරෙනවා ආ දැන් ඔන්න ආතතියක් තියෙනවා ඒත් එක්කම කොහේ හරි මේ ආතතියට හේතුවකුත් තියෙනවා. ඒක තමයි දුක්ඛ සමුදය. ඉතින් දුක්ඛ සමුදයක් වශයෙන් ඔන්න ආතතියට හේතුවක් තේරෙනවා. ඔන්න කොහේ හරි මං අල්ලන් ඉන්නේ. කොහේ හරි මං අල්ලන් ඉන්නේ. එක්කෝ නැත්තම් මම මේ යන විදිහට කැමති නෑ. මට ඕනේ වෙන විදිහක්. මම මේ විදිහට ග්‍රහණය කරන් ඉන්නේ. හිතන්න එහෙම. දැන් හිතන්න තමන්ගේ දරුවෙක් මොන හරි තමන් කැමති නැති විදිහකට හැසිරෙනවා. ඉතින් මට පොඩි දැන් අන්න ආතතියක් ගොඩ නැගිලා. ඉතින් ඒක ආයි ආපස්සට ඇවිල්ලා පරීක්ෂා කළ බැලුවොත් ඔන්න දැන් ආතතියක් තියෙනවා. හේතුව මොකද්ද? අන්න තමන්ගේ දරුවා මේ මට ඕන නොවන විදිහකට හැසිරෙනවා. කටයුතු කරනවා. ඉතින් මේ මට උවමනාව මොකද්ද? ඒක තමයි තණ්හාව. මට උවමනා යම් ස්වභාවයක් තියෙනවා. තණ්හාවක් අතන තියෙනවා. ඉතින් මොකද්ද මේ එකෙන් ගැලවෙන්න නම් කරන් තියෙන්නේ? මුඩක් වෙලාවට අතන තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. මට උවමනා විදිහට තියාගන්න බෑ. එච්චරයි. ඉතින් ඒ හින්දා ආපේක දිහා ඔය අතහැරලා දානවා. අතහැරලා දැම්මම පස්සේ ආයෙත් හිත නිදහස්. ඔව්. ඉතින් ආයෙ නිදහසේ ඉන්නවා. මගේ සිතුවිලිත් වෙනස් වෙවි යනවා නම් ඉතින් අනුන් ගැන කවර කතාවද? ඒක තමයි සිද්ධිය. ඉතින් ඒ හින්දා දැන් මේ යන ගමනේදී බොහොම සරලව යන්න. හැබැයි අර දැන් හුඟා කාමරයට වෙලා පැය ගණන් ඉඳගෙන අර සමාධියේ ඉන්න යන්න එපා. එතන ඒක අඩු කරලා දාන්න. හාන්සිලා හිටියත් මේ නිකන් ඉන්නේ ඒ විදිහට ඉන්නේ. පොඩ්ඩක් දැන් නිකන් හැකියාවක් තියෙනවනම් පොඩ්ඩක් අනිත් අයත් එක්ක ගැවසෙන්න දැන්. අනිත්‍යව පොඩ්ඩක් ඇසුරු කරලා බලන්න කොහෙද තාම වදින්නේ. ඒ කොහෙද තාම ඇවිස්සෙන්නේ මාව. දැන් මම අනිත්‍යයත් කතා බහ කර කර ඉඳද්දි කොහෙන් හරි අනිත්‍යය ඉතින් අපි කියන විදිහටම හැසිරෙන්නේ නැහනේ. එක්කෝ දැන් ඔය ළඟ තියෙන එහෙට මෙහෙට යනවා චුට්ටක් ගිහිලා බැලුවාම කට්ටිය ඉතින් එක්කෝ ඇනුම් පද කියනවා නැත්තම් එක එක ඒවා කියනවා ඉතින් රටේ නැති දේවල් වෙනවනේ. ඒ වෙද්දි ඔන්න ඇවිස්සෙනවා තාම. ඒ ඒ ඇවිස්සීම හරහා තමයි දැන් ඊළඟ විපස්සනාව කරන්න තියෙන්නේ. හැම දෙයක්ම පරීක්ෂා කරන්න පරීක්ෂා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම දැන් ඒකයි දැන් නිකන් දැන් අර කාමරේටම වෙලා ඔහේ ගෙදෙට්ටම වෙලා ඉන්න එපා. පුළුවන් නම් පොඩ්ඩක් අනිත් අයත් එක්ක කතා බහ කරන දේවල් වෙන මොකක් හරි වැඩකට හරි පොඩ්ඩක් පිරිසක් ඇතුළට ගිහිලා පොඩ්ඩක් නිකන් බලන්න. හැබැයි මම මේ කියන්නේ සම්පූර්ණයෙන්ම මේවා කරන්න එපා. පොඩ්ඩක් දාලා බලන්න කොහෙද මාව අහුවෙන්නේ තාම. ඒ ඒ ඒ අපි තුමු ඔන්න දේශයක් ඇවිසෙන තැන් තියෙනවා. නැත්තම් මාන්නයක් එන තැන් තියෙනවා. මේ එන හැම සිතුවිල්ලක්ම අස්සේ තියෙනවා තමයි. අස්සේ තියෙන මේ තණ්හා දිට්ටි මාන. ඒවා පොඩ්ඩක් තේරුම් ගනිමින් ඔන්න නැවත නැවත හිත නිදහස් කරගන්න ඕනේ. දැන් තනිකර ප්‍රායෝගික පැත්තට බහින්න තියෙන. දැන් අපි අපි භාවනාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ආකල්පයක් තියෙනවා ඔන්න ඉඳගෙන කරන භාවනාවක් තමයි භාවනාව. ඉතින් ඒක නෙමෙයි බුදුරජාන් වහන්සේ කියන්නේ. බුදුරජාන් වහන්සේ කියන්නේ මේක තමයි පුහුණුව. මේ අපි කරන්නේ පරීක්ෂණාගාර මට්ටමක්. ඉඳගෙන ඉන්නවා සක්මන් කරනවා මේ තමයි පරීක්ෂණාගාරයේදී ඔන්න පරීක්ෂණය කරපු හැටි. දැන් ඕකෙන් අපි ප්‍රතිඵලයක් ගත්තා නම් මෙන්න මේකයි වෙන්නේ කියලා ගත්තා නම් ඒක අපි ඊළඟට එළියට දාලා එළිය අපි ඕක ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඒ ප්‍රායෝගික කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ ප්‍රායෝගිකව කරද්දී තමයි ගන්නට එතන එතන මේ උපසනා කරන්න ඕනේ. ඒකයි අර බුදුරජාන් වහන්සේ මේ මේ බද්දේ කරත්ත සූත්‍රවලදී එහෙම කියන්නේ තත්ත තත්ත විපස්සති. එතන එතන විපස්සනා වෙන්න ඕනේ. දැන් අපි දුමු මම හරි කටයුත්තක් කරන්න ගියා. එතෙන්දි කවුරු හරි අනුම් පදයක් කිව්වා. එතකොට අන්න මමයට වදිනවනේ. මම තමයි ලොක්කා. මම ලොක්කයි නම් මම ටිකක් හොඳයි. ඉතින් හැබැයි අනිත් කෙනෙක් නෑ අනුම් පදයක් කිව්වා. එන්න මට රිදෙනවා. එතකොට අන්න ඒ කියන්නේ තාම මමත්තේ වැඩ කරනවා. මාන්නේ තියෙනවා. එතන තමයි විපස්සනා වෙන්න ඕනේ. එතනදි මම ඉතින් ඒ මාන්නේ හරහා මට රිදුණා. රිදුණාම තේරුම් ගන්න ඕන තාම මේ මාන්නේ වැඩ. තාම මේ මම අල්ල ගන්නවා. කෙනෙක් හදනවා. ප්‍රතිරූපයක් තියෙනවා. එතන එතන දහස් කරන්න ඕනේ. මේ විදිහට අපි දැක දැක මේ ආශ්‍රව අනුසය ධර්මයන් ප්‍රහාණය කළ යුතුමයි. ඒකයි බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේ සබ්බාසව සූත්‍රයේදී කියන්නේ මොකද්ද? ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරන එක දන්න කෙනාට දකින්න කෙනාට මම ප්‍රකාශ කරනවා. එහෙම දෙයක් පුළුවන්. හැබැයි නොදකින්න නොදන්නා කෙනාට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ මේ මේවට මතු වෙන්න දෙදී අහු නොවි අතරින්න ඕනේ. ස්වාමීන් වහන්සේ දැන් කෙලස් මොනවා හරි උද්දච්චි හරි මොනවා හරි આવොත් ඒක දැකලා හිමම අතරින්න. දැකලා අතහැරීමයි තියෙන්නේ. අතලා ඒක ඒකෙන් නිදහස් වෙනවා හිත. තව තව එතකොට හිත නිදහසේ තමයි ඉන්නේ. නිදහසේ නිදහසේ ඉන්න ඉන්න හිතේ ආතති අඩුයි. තේමුකුත් ආතතියක් නැහැනේ. ඕක තමයි දිගට කරන්න තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් අර දැන් කාමරේට වෙලා දිගට සමාධි වල යන්න ඉන්න එපා. පොඩ්ඩක් එළියට ඇවිල්ලා බලන්න කොහෙද තාම මේ කෙලෙස් ඇවිස්සෙන්නේ. මොකද යටපත් වෙලා තියෙන්න පුළුවන් අර හුඟක් සමාධි කිරීම හරහා ඔවා යටපත් වෙනවා. විපස්සනා සමාධියක් වුණත් හුඟක් වඩන්න ගියොත් එහෙම ඒ හරහා කෙලෙස් යටපත් කරනවා. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේවා දැන් එන්න දිදී කොහෙද මේ එන්න දිදී එතන එතන අහු නොවි අතරින්න ඕනේ. වැටෙන තැන් අඳුන ගන්න. අඳුන ගනිමින් අතහැරලා දාන්න ඕනේ. තනිකර ප්‍රායෝගිකව යන්න ඕනේ දැන්. ඒකත් අපිට يعني බලෙන් කරවන්න බෑ. ඒ කියන්නේ දැන් මං කරන්න කියලා මේක මං හෙටම මං ඔක්කොම කරලා දානවා කියලා එහෙම යන්නත් බෑ. නැත්නම් තියෙන එක හේතුඵල ධමයක්. ඒකට අනුව බොහොම දිගහැරෙන්න දෙන්න ඕනේ. අපි දැන් අර કૃතිමව අපි කරපු දේවල් ටික අතහැරලා දාන්න ඕනේ. કૃතිමව අපි කරන්නේ ඔන්න කාමරෙට ගියා වහගත්තා මේ සමාධියක පැය ගාණක් හිටියා. අන්න ඒක કૃතිමයි දැන්. ඒකම කරන්න යන්න එපා දැන්. දැන් බොහොම සරලව අනිත් අයත් එක්කත් පොඩ්ඩක් කතා බහ කරනවා. ඕන්නම් පත්‍රයක් එහෙමත් බලනවා. බලද්දි කොහෙද ඉස්සෙන්නේ? එතන දැන් ඇවිස්සෙන තැන් බල බලා එතනින් නිදහස් කරන්න. හොඳයි හොඳයි. දැන් මම එනකොට අපේ ඒ තරුණ ස්වාමීන් නමක් මේ දැන් අපි වගේම පුහුණු වෙන. දැන් මීතිරිගලට එනවයි කිව්වා. මමත් මීතිරිගලට එන්නේ කිව්වා. කමටහන් සුද්ධ කරගෙන එන්නේ කිව්වා මට කිව්වා. අහහ. මම අහනවා ඒකෝ. අහහ. හොඳයි හොඳයි. මීතිරිගලට එන්නේ කිව්වා ඉන්නේ ස්වාමීන් වහන්සේ තරුණ ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. මෑනියු නිකන් ඇවිදින්දිත් බලන්න මේ කියන්නේ වටපිට දැන් සක්මන් භාවනාවේ කරනවා කියවනේ. මේ සක්මන් භාවනාව කරනවා කියවනේ. කරද්දී කර චුට්ටක් ආයෙම ගන්නවා. කරද්දී බලන්න නිකන් දැන් S2 S2 පියාගෙනම යන්න එපා. දැන් නිකන් පොඩ්ඩක් නිකන් එළිය පහළිය බල බල යන්න. සැරගෙන කර එහෙම බාහිර වටපිට දැන් නිකන් බලබලා ඇවිදිමින් බලන්න මේ අරමුණු වල ඔහේ තාම ගිහිලා හිත හිත බහිනවද? හිත නිකන් läග ගන්න ස්වභාවයක් තියෙනවද? නැත්නම් ඔහේ ඇතුළටම වෙලා ඉන්නවද කියලා? බස් එක යනකොට මම බලනවා පස්සේ මට ඒක අමාරුයි අර පිට අරමුණු ඉන්න මං ඇතුළටම හිත දැන් දැන් එහෙම කරන්න එපා. දැන් පොඩ්ඩක් නිකන් බලන්න නිකන්. ඒ කියන්නේ චුට්ටක් පරීක්ෂා කරලා බලන්න. තමන් නිකන් S2 අරගෙන වටපිට බල බල යද්දී මේ හිත තාම අරමුණට බහිනවද? හරියට ඔක වෙනවා නම් හිතේ ඒ බහින ගතිය අඩු වෙන්න ඕනේ. ඒක තාම බහිනවා නම් තාම තව වැඩ තියෙනවා සෑහෙන්න තියෙනවා. ඒකයි බුදුහාමුදුර කියන්නේ මේ මොකද්ද අරමුණක් අභිනන්දනය කරනවා නම් අජ්ජෝසනය කරනවා නම් අභිවදති අභිනන්දති අභිවදති අජ්ජෝසාය දිට්ඨති. ඔය ටික තාම තියෙනවා නම් ඒ කියන්නේ තව අපි අපි අරමුණු ග්‍රහණය කරනවා. අභිනන්දති කියන්නේ මොකක් හරි දෙයක් ආවට පස්සේ අපි ඒකෙන් සතුටු වෙලා ඒක ඔස්සේම ඉන්නවා, බැහැ ගන්නවා. අභිවදති කියන්නේ ඒක ආවට පස්සේ අපි ඔන්න කතන්දරයක් ගොතාගෙන ඒ ඒ අරමුණම නැවත ගන්නවා. ඒ අරමුණ නැවත ගන්නවා. ඒකෙම ඒකෙම ඔන්න ඒකේ සතුටු වෙවි ඉන්නවා. ඊළඟට අජ්ජෝසායතිට්ඨ කියන්නේ ඒ අරමුණට හොඳටම බහිනවා. දැන් විපස්සනාවෙන් එහාට යන්න යන්න අරමුණු වලට බහින ගතිය අඩු වෙන්න ඕනේ. දැන් මෑණි ඔය කතා කරපු මට්ටමේ හරියට යෙදලා තියෙනවා නම් හරියට මෑනියෝ ඉන්න කතා කරපු මට්ටමේ තියෙනවා නම් වටපිට බලබලා ගියත් හිත ගිහිල්ලා අරමුණු වල නිකන් බැහැලා ඉන්නේ නැහැ. ඒ වෙනුවට එයා කැමති ඇතුළටම වෙලා ඉන්න. සිත මේ පිරිසුදු වෙන්න ඕනේ. පිරිසුදු වෙන්න ඕනේ. අරවෙන් ආවට අර එළිය අරමුණු ආවට සද්දයක් ආවට සද්දේ ඔස්සේ ගිහිල්ලා ඒකේ මුලා වෙන්නේ නැහැ. ඊළඟට රූප දැක්කට රූප දැකලා ඒක ඔස්සේ මුලා වෙන්නේ නැහැ. ඊළඟට ගඳක් ආවට ඒක ඔස්සේ මුලා වෙන්නේ නැහැ. ඊට රසයක් ආවට ඒක ඔස්සේ ලොකු කෑදරකමකින් ඒකේ බහින්න යන්නේ ස්පර්ශයක් දැනුණත් එහෙමයි. ඉතින් අර සිතුවිල්ලක් ආවත් ඒක ඔස්සේ දිගට යන්නේ අතහැරෙනවා. ඉතින් මේ විදිහට හිත හිත කැමති නිදහසේ ඉන්න දැන්. බලන්න එහෙම තත්ත්වයක් තියනවාද කියලා. දැන් හුඟක් කියන්නේ ප්‍රඥාව මුල් කරගෙන පරීක්ෂා කර කර යන්න ඕනේ දැන්. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. මේ ටිකෙත් දැන් කරලා බලන්න. තේරෙන්නේ නැති ටිකක් තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී හිත කයට යොමු කළ විට කයෙහි පැද්දෙන ගති වරහන් ඇතුලේ සොසන චලන වේදනාවන් සහ තද ගතිය කසන ගතිය ආදී ඇතිවේ. ඒවා එකිනෙක දෙස බලමින් සිටිමි. සමහර වෙලාවට ඉඳගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටිමි. ආනාපානය වරහන් ඇතුලේ හුස්ම නොතේරෙන බැවින් මෙසේ කිරීම හරිද? ඒ ගැන පහදා දෙන මෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. සක්ම. අපි මේ කියලාමු මේ මේකේ කියන්නේ ආනාපානය නොතේරෙනවා නම් හැබැයි මේ අදහස් කරන්නේ ආනාපානය හොඳට කළා ඊට පස්සේ නොතේරෙනවා නම් තමයි අර ටික බලන්න යන්න තියෙන්නේ. මම හිතන්නේ මේක දැන් තේරලා ඇති මේ කියන කතාව. ඒ කියන්නේ අපි ආනාපාන සතිය වඩනවා. වඩුවට පස්සේ හොඳට හිත එකඟ වෙනවා. සමනයපත් වෙනවා. මේ මේ සංසිඳෙනවා. සංසිඳුණාට පස්සේ ලොකුවට ආනාපානෙ තේරෙන්නේ නැහැ. දැන් කයට දානවා. කයේ දැන් දේවල් තියෙනවා. ඒකයි මේ කියන කතාව මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට දැන් මේවා තේරුණාම ඒවැ ඒවා බලබලා ඉන්න එක තමයි වෙන්න ඕනේ. ආය ආනාපානෙට යන්න අවශ්‍ය නැහැ. හිත විසිරෙන්නේ නැත්තම්. ඒ කියන්නේ මේවා බලබලා ඉඳද්දි ආයෙත් හොඟ හුඟක් හිත විසිරෙන්න ගන්නවා නම් ඔන්න ආයෙ පොඩ්ඩක් ආනාපානෙට ගිහිල්ලා ඔන්න ආයෙත් හිත මුහත් කරගන්නවා වගේ. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට ගන්නවා. හරි. සක්මන් භාවනාව වම දකුණ ලෙසද ඔසවනවා තබනවා ලෙසද ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසද කරමි. තද ගති, සුමුදු ගති, සීතල සහ උණුසුම් ආදිය හොඳින් වැටහේ. සක්මණේ වේගය ක්‍රමයෙන් සෙමින් සිදුවේ යුතුයද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔව්. ඒ ඒ සෙමින් වෙන එක ස්වාභාවිකම වේවි. ඒ කියන්නේ අපි ඕකේ හොඳට විස්තර බලන්න යනකොට සක්මන විසින්ම පොඩ්ඩක් ඒකේ වේගය අඩාල කරනවා මොකද අපි උනන්දුයෙන් තව තව වැඩියෙන් විස්තර බලන්න යන නිසා. එතකොට අර කලින් තරම් වේගෙන් යන්නේ නැහැ. එතකොට මේක පොඩ්ඩක් හිමින් වුණාට වරදක් හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ගෙවුණු දින කීපය පුරාම මට විනාඩි දෙක තුනකට වඩා හුස්ම සිත පිහිටුවා ගැනීමට නොහැකි විය. සිදුවනුවේ වරහන් ඇතුලේ විනාඩි දෙක තුනකට පසුව මාගේ මුළු ශරීරයේ සිරුරම අභ්‍යන්තරයෙන් තද බල තද බල ඇඹරුමක් පීඩනයක් වැනි දෙයක් ඇති වී ඇඟ කිලිපොළවමින් පිටට පිටතට විහිදී යාමයි. දැඩි වේදනාවක්ද ඇතිවේ. කුමන ආකාරයකින්වත් ඉරියව්වේ සිටිය නොහැකි වේ. ඊයේ දින මම වාඩි වී සිටි ඉරියව්වද වෙනස්කොට වඩාත් සුවපහසු අයුරින් වාඩි වී හුස්ම රැල්ලට සිත පිහිටවන්නට උත්සාහ කළෙමි. ඒත් විනාඩි දෙක තුනක් තුනෙන් පෙරසේම සිදුවේ. නිදිමත අහලකවත් නැත. නැගිට ටික වේලාවක් සක්මන් කොට පැමිණ වාඩි වුවද පෙරසේම වෙයි. ධර්ම ශ්‍රවණය සඳහා වාඩි වී සිටින විට ඉරියව්ව පෙරසේම උවද එසේ නොවේ. මීට පෙර වැඩසටහනේදී මට හොඳින් පර්යංක භාවනාව කළ හැකිව තිබුණි. පෑයක කාලයක් උවද සිටිය හැකි විය. සක්මන් භාවනාවේදී මට ගැටලුවක් නැත. සිතවිලි පැමිණියද පියවර දෙක තුනක් යාමට පෙර නැවත සක්මනට සතිය ගෙන ආය හැක. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ தત્ත්වය මගහරවාගෙන භාවනාව වැඩිම සඳහා මා කුමක් කළ යුතුදයි පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ආනාපාන සතියේදී ඉතින් කරන්න ගියාම හිර වෙන ගතියක් එනවා නම් තද වෙන ගතියක් එනවනේ එකක් තමයි දැන් ඉරියව්වේ පොඩි ප්‍රශ්නයක් මතුවලා තියෙන්න පුළුවන් හැබැයි දැන් කලින් හොඳට පරයන්කය සිද්ධ වෙලා දැන් මේ කාලෙදී ඔක වෙන්නේ නැත්තම් පොඩ්ඩක් ඒ වෙන වෙනත් වෙනත් කටයුත්තකදී වාඩිලා ඉඳදී ආනාපාන සතිය මුකුත් වඩන්න නැතුව පොඩ්ඩක් නිකන් ඉඳගෙන වාඩිලා බලන්න මේ ආනාපාන සතිය වඩන්න ගියාමමද මේක වෙන්නේ නැත්නම් මම නිකන් ඔහෙ වාඩිලා ඉන්නකොටත් මේක වෙනවද කියලා මේ කාගෙද දන්නේ නැහැ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ නිකන් වෙන වෙලාවට වාඩි වෙලා ඉනුට එහෙම නෑ. ඔව්. දැන් ධර්ම සාකච්ඡාවේදී දැනුත් මම වාඩුන්නේ අර ඉසල බෑයි කියන ඊට මේ විදිහට ඉන්න පුළුවනි මට. මම කියන්නේ දැන් වාඩිලා හිටියෙත් අපි භාවනාව සඳහා වාඩි වෙන ඉරියව්වෙන් ඉරියව්වෙන්මද වාඩිලා හිටියේ. එහෙමයි. ඒත් මොකුත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. බණ අහන වාඩිලා ඉඳ ඇතිත් ඒත් ඒ ඉරියව්වම ඉන්නේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් භාවනා කරන් ඒ ඉරියව්වෙන් වාඩි වෙලා භාවනා කරද්දී ඇඟ හිර වෙනවා. එහෙමද වෙන්නේ. <laughs> ඒක හිර වෙනවා. එකපාරට මම ඊට පස්සේ මෙහෙම ගැස්සිලා ඉතින් ඉරෝ වෙනස් වෙන ඊට පස්සේ මේ ඉතින් දැන් ආනාපාන සතිය කොච්චර මිල් කාලේ වැඩලා තියුණාද? දැන් මේ සිද්ධිය වෙන්න කලින් කොච්චර වෙලා තිබුණාද? එතකොට ඉන්න පුළුවනි කියන්නේ අර ටිකක් මේ හුස්ම රැල්ල හොඳටම පැහැදිලිවම පේනනවා දිග ගැටි බව සංසිඳෙන බව හිතම්බෙන ඊට පස්සේ අර ඇතරම මේ මුකුත් දැනෙන්නේ නැතුව වගේ ඉන්නවා. ඉතින් දැන් මෙහෙම මං ඇහුවොත් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ හිමීට දන්නේම නැතුව නිකන් ඇඟ ගල්වීමක් වගේ නිකන් කොහේ හරි කියන්නේ ඇඟේ කොහේ හරි තද තදවීමකට හිත යනවද? නැත් මේ සාමාන්‍ය ස්වාභාවිකවම. එහෙම යනවා මන්දවි. කටු ඇන්නේ නෝ වගේ වේදනාවල් එනවා අනික් වෙලාවට කොහොමත් ඒ වේදනාවල් නැහැ. මේ ඇඟ පුරවින්ම එනවා එක එක වෙලාවට ඕක හරහා යන්න බැරිද? ඕක ඉවසගෙන යන්න බැරිද? මම එහෙමත් බලනවා බැලුවා ස්වාමීන් වහන්සේ. ඒක දිහා බලන්න බැලුවා. එතකොට මේ වැඩි වෙනවද? වැඩි ඉන්න බැරුව මේ යනවා ඉඳගෙන. එහෙමනම් පොඩ්ඩක් මේ කියන්නේ දැන් ඔතන චලනයකට වගේ හිත ගන්න වෙනවා. චලනයක් අල්ල ගන්න නම් එක්කෝ පිම්බීම හැකිලිමකට වගේ වෙනස් කරන්න පුළුවන් අරමුණ. පොඩ්ඩක් ඕනනම් හෙට දිනේ හරි දැන් අද හරි උත්සාහ කරලා බලන්න. ආන බලෙන්ම හිත මේ චලනයට දාන්න. දැන් හුස්ම ගන්නවත් එක්ක උදරය පිම්බෙනවානේ. මේ පිම්බෙනවත් එක්ක මේ එතන තියෙන චලනයක්. ඉස්සරහට චලනය වීම. ආපහු එනවා එතනත් ආයි චලනයක් තියෙනවා. හොඳට දැනෙනවා ඒක. දැනෙනවා. ඒක දිහා එතනට හිත යොමු කරලා බලාගෙන මෙතනට ගන්න එපා. ඒකට කයේ වෙන දැඩි රළු තද තැනකට දාන්නත් එපා. දාන්නත් නැතුව මේ චලනය වෙන ස්වභාවයට දානවා. ඒක එක උපක්‍රමයක්. එහෙම නැත්නම් දැන් මෙහෙම වාඩිලා ඉන්නකොට මේ මෙතන මේ රස්නේ ගතියක් තේරෙනවානේ. අත් දෙක තියන් ඉන්නකොට. එතනත් බොහොම සියුම් රස්නයක් තියෙනවා. ඒ රස්නේ ගතිය දාන් ඉන්නවා. දැන් ඔය උතන දාන් ඉද්දද්දී ආයෙ අර පරණ තැනකට පයින් ඉඩ තියෙනවා. දැන් පුරුද්දට පරණ තැනකට කියන්නේ පරණ තද ගතියකට පයින් ඉඩ තියෙනවා. එහෙම යන්න දෙන්නේ නැතුව මේ රස්නේ රස්නය තුලම හිත තියාගෙන ඉන්න පුළුවන්. එකක් මම එක්ක රස්නය තුල හිත තියාගෙන ඉන්න. එහෙම නැත්නම් මේ උදර චලනයේ චලනයේ හිත තියන් ඉන්න. දැන් තනිකර මේ ධාතුන්ගේ මේකක් තියෙනවා. ඒ කියන්නේ පටවි ධාතුවේ වැඩිවීමක් කරහා ඔන්න වෙලා තියෙනවා. ඒනොට දැන් සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධාතුවක ලක්ෂණ ටිකකට හිත හිත ගන්න වෙනවා. ඒ නිසා කෙලින්ම මේ උණුසුම් පැත්තක් අහු වෙනවා නම් ඒක ඒක ඒක ඔස්සේම බලාගෙන ඉන්න. ඊළඟට චලනයට දාන්න පුළුවන් නම් ඒක ඔස්සේ දාගෙන බලාගෙන ඉන්න මං හිතනවා හරියාවි කියලා. චුට්ටක් කරලා බලන්නකෝ. නැත්තම් පොඩ්ඩක් සක්මනේ සක්මනේදී පුළුවන් තරම් සක්මනේදී මොනවද අහුවෙන්නේ? සක්මනේදී මේ හොඳට හිත යොමු කරගෙන යන්න පුළුවන්. ඒ මේ මේ මේ තද ගති බුරුල් ගති මොනවාද ඒවැයෙන් මොනවාද අහුවෙන්නේ? තද ගති බුරුල් ගති උණුසුම සීසල වැඩිම දැනෙන සිමෙන්තියට බැස්සොත් තමයි අර සිමෙන්තිය දැනෙන්නේ සීසල දැනෙන්නේ. ලොකු වෙනසක් නෙවෙයි අර මේ බියවර වලට හොඳටම හිත යොමු කරගෙන යන්න පුළුවනි. පොඩක් යනවා හිත විසෙනවට වටක් ගාලා අපව ගන්න පුළුවනි. මර්ගන එහෙම යන්න පුළුවන්. ඒ හුඟක්ම හිමිනුත් නෙවෙයි වේගෙන් යන තුරන් දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මට දැනෙනවා අර ගොඩක් මම හිතම කරපුවම මගේ ගමන හෙමින් වෙනවා. ඔව්. නෑ ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඒ කියන්නේ දැන් දැඩිව තද කළා මේක කරන්න යන්න එපා. දැන් ටිකක් පොඩ්ඩක් ටික හිතට පොඩ්ඩක් ඒ කියන්නේ සැහැල්ලුවෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ හුඟා දරනඩු කළා කරන්න ගියොත් ඕක ආයි හිර වෙන්න ගන්නවා. දැන් පොඩ්ඩක් නිකන් දැන් අර හිතන්න නිකන් හිත දැන් මෙල්ල වෙලා කියලා. අපි ඊත්තර කතා කරේ හිත දැන් මෙල්ල වෙලා නම් අපි අනවශ්‍ය විදිහට නිකන් කිටි කිටිය තද කරලා කරන්න අවශ්‍ය නෑ දැන්. දැන් ඊට වඩා පොඩ්ඩක් හිතට නිදහසක් දීලා බලනවා දැන් යා එළියට යන්නේ නැත්තම් වැඩේ කරගෙන යනවා නම් ඒ විදිහට යන්න දෙන්න. පොඩ්ඩක් ඉඳගත්තාමත් නිකන් මේ බලන්න නිකන් මේ තද්ද කරගෙන ඉරියව්වේ එහෙම එකක් තියනවාද ආතති වෙලා තියනවාද එහෙම නැත්නම් බොහොම නිකන් සැහැල්ලුවෙන් ඉන්න ගතියක් ලිහිච්ච ස්වරූපයෙන් ඉන්න ගතියක්ද තියෙන්නේ ඒක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. එහෙමත් පරීක්ෂා කරලා බලලා ඒ තද ගති වලට හිත දාන්න නැතුව මෙතන මේ උණුසුමක් ගතියකට හෝ එහෙම නැත්නම් මේ චලනය වෙන ස්වභාවයකට හිත යොදලා බලන්න. කරලා බලලම ඕනේ මේ මේ මේව හරහා මේකෙන් මිදෙන්න. හොඳයි හොඳයි. හොඳයි. අවසර ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන විටදී ඔසවමි ගෙන යමි තබමි සිතා සක්මන් කරමි එවිට පොළවේ සීතල ගතිය රළු ගතිය යටිපතුලට දැනේ පය භාගයක් පමණ මෙය සිහියෙන් කරමි සක්මනේදී පපුවේ මැද හරියේ තද ගතියක් දැනේ එවිට එයට සිත යවමි ටික වේලාවකදී එය නැති වී යයි පර්යංක භාවනාව සිත නාසිකාග්‍රේ තබාගෙන හුස්ම දෙස බල බලා සිටින විට ස්වල්ප වේලාවකින් දිග කෙටි බව දැනේ. ටික වේලාවක් යද්දී උදරයත් පපුවත් අතර මැද තද ගතියක් දැනේ. ඒට සිත යවන විට වෙනත් තැනකින් තද ගතිය මතුවේ. නැවත හුස්ම රැල්ල දැනේ. මේ ආකාරයෙන් පැයකට ආසන්න කාලයක් සිටිය හැක. මේ මාර්ගයේ වැරදි ඇතනම් කරුණාවෙන් පහදා දෙන්න. හොඳයි. මම අර මුලින්ම වගේ ප්‍රශ්නෙට කිව්වත් වගේ අ ස්වාභාවිකව හිත ගිහිල්ලා ඒවා බලනවා නම් කමක් නැහැ. පුළුවන් නම් තව ටිකක් ඔය ආනාපාන සතිය ඔස්සේම යන්න. ඒ කියන්නේ දිග කෙටි බැලීම විතරක් නෙමෙයි තව එහාට හොඳට මේ හුස්මේ හුස්මේ සම්පූර්ණ මුලැමැදාක දැක ගැනීමක්. කියන්නේ ආස්වාසේ තියෙන මීට වඩා විස්තර. මේ කෙටි දිග ප්‍රමාණය ඒක විතරක් නෙමෙයි. තව මේකේ විස්තර තියෙනවා දැනගන්න. බලන්න මේ මුල මුල ප්‍රදේශයේ කොහොමද මට තේරෙන්නේ? මැද ප්‍රදේශයේ කොහොමද තේරෙන්නේ? අග ප්‍රදේශයේ කොහොමද තේරෙන්නේ? ඊළඟට මේ දෙක අතර නිකන් හිඩසක් වගේ සමහර විට අහු වේවි. ඒකත් බලන්න එහෙම දෙයක්ුත් තියනවාද? දැන් ප්‍රස්වාසයේ කොහොමද මුල මට තේරෙන්නේ? මැද කොහොමද තේරෙන්නේ? අග කොහොමද තේරෙන්නේ? ඔය විදිහට තව පොඩ්ඩක් ආනාපාන සතිය ඔස්සේම ටිකක් යන්න. එහෙම ගියාම අර දැන් ඔය වෙලා තියෙන දේත් හොඳයි. එහෙම ගියාම ඔය අත්දැකීමම තව ටිකක් ඔයිට වඩා හොඳ තීව්‍රතාවයකින් ගන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. මම නාසිකා අග්‍රයේ ආශ්වාස ප්‍රශ්වාස පුරුදු කෙලෙමි. එය දිගටම කරගෙන යන විට ඒ නාසයේ මැද කොටසේ සියුම්ම දැනෙන්නට පටන් ගත්ෙමි. එයද නැවත දිගටම කරගෙන යන විට එහිද එහිද සතිය නැති බව දැනුනි. මම මගේ සතිය කිසි තැනක නොරැඳී නොරැඳී තිබුණි. එය මට දිගටම පැවැත්විය හැකිය. ඉන්පසු කල යුත්තේ කුමක්දයි පහදා දෙන්න. කයේද කිසිම රිදුමක් වේදනාවක් නැතුව බොහෝ වේලාවක් පැවැත්විය හැක. කයක් නැතිසේ මට හැඟේ. සක්මන් භාවනාව. එහිදී පොළොවෙහි পায় තබන බව පමණක් සිහි කරමි. වෙනත් බාධක නැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. කාගෙත් දන්නේ නැහැ නේද? තව ප්‍රශ්න හුඟක් තියෙනවද? තුනක් විතර? හතරක් විතර. හතරක් විතර තියෙනවා. හොඳයි. මේ හොඳයි. තෙරුවන් සරණයි. කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? සාමාන්‍යයෙන් ආනාපානසති කවදාවත් කරලා නැහැ. වෙනත් බුද්ධානුස්සතිය, මෛත්‍රිය වගේ කරනවා. එතකොටත් ওই සැහැල්ලුව නම් එනවා. හොඳයි. දැන් දැන් කරන්නේ ආනාපානසතියද? ආනාපානසතිය කරේ. හොඳයි. ඒකට කැමැත්තෙන් හිටියා. කවදද මේක කරගන්නේ කියලා. හොඳයි. දැන් ආනාපාන සතිය කරාම ඒකෙදී හුස්ම රැල්ල හොඳට සංසිඳිලා නිකන් මුකුත් නොතේරී වගේ යනවාද? එහෙමද වෙන්නේ? එහෙම වෙනසක්. හොඳයි. ම්ම් කියන්නේ ආනාපාන සතියට එන බෙන්න කලින් ඔය බුද්ධානුසතිය ඒවත් කරලා දෙන්නේ. මෙහෙදි මොකවත් කරන්නේ නැහැ. කරන්නේ කියපු විදිහටමයි කරන්නේ. සාංගාසන කියලා දුන්න විදිහට. හොඳයි. ඒ කියන්නේ ආනාපාන සතියට කෙලින්ම හිත දානවා. දැන් මම ඒක නිකන් සංසිඳිලා වගේ තියෙනවා. එහෙමයි සාංගාසන. හොඳයි. කොච්චර කාලයක් අරව කලින් වැඩුවද? සෑහෙන කාලයක්. සෑහෙන කාලයක් තිස්සේ කළා. හොඳයි. ම්ම් මෙහෙදි සක්මන් භාවනාවක් කරනවද? ඒ කරද්දිම නද තේරෙන්නේ. ඒකත් gederedit මේ පය උසවල තියෙනවා නම් ඒකටමයි සිහිය තියෙන්නේ. හොඳයි. කාලයක් ඉලින් ඉඳලම කොහේ ගියත්. ඒ කියන්නේ අවුරුදු 5ක් විතර? සක්මන් භාවනාවට නම් ඉච්චර නෑ අවුරුදු මාස 7ක් 8ක් වගේ. මාස 7ක් 8ක්. ඒ ඒ යද්දී ඒ කියන්නේ හොඳට මේ සක්මනේ සක්මනේ හොඳට හිත පිට යන්නේ නැතුව මේ දැන්න දෙයක් එක්ක ඉන්න බවත් තේරෙනවද? එහෙම පුළුවන් ඉන්න. පුළුවන්ද? ඒ කියන්නේ සක්මනේ මේ කටයුත්ත සිද්ධ වෙනවා. Taman ඉන්නේ නිකන් මේ පාදයේ වදිනකොට නිකන් තද ගතියක් එක හිත තියෙනවා. ආය අනිත් පාදයේ වදින තද ගතියක් එක හිත තියෙනවා. හිත පිට යන්නේ නැහැ. එහෙම තමයි තියෙනවා. හොඳයි. එහෙම දැන් ආනාපාන සතියෙන් ටිකක් දුර ගිහිල්ලා හිත නිකන් සංසිඳුණාට පස්සේ දැන් අද අපි ඊයේ දවසම වගේ කතා වුණේ අර මේ කය කයේ යම් දේවල් වලට හිත යොමනවා කියන ඒක උත්සාහ කළේ නැද්ද? ඒක දැන් උත්සාහ කළා බලන්න. මේ අත් මුකුත්ම දැනෙන්නේ නැද්ද? අත් දෙකේ විතරක් එකට එකතු වෙන දන්න චූටි බරගතියක් දෙන්නනු. වෙන කය මොනවත් නැහැ. හරි. එතෙන්ට යොදලා බලන්න. දැන් අතනින් يعني ආනාපාන සතිය චුට්ටක් වඩලා හිත එකඟ කරගන්න ඕනේ. දැන් දැන් කෙලින්ම ආනාපාන සතියට වාඩි වුණා. ඒ කියන්නේ ඒකෙන් පටන් ගත්තා. ඔන්න දැන් හුස්ම රැල්ල Tamanට හොඳට තේරෙනවා නාසිකාග්‍රේ. ඊළඟට ඔන්න හොඳට හිත එකඟ වුණා. හුස්ම රැල්ල සංසිඳුණා. ඊට පස්සේ ඒ තියෙන ඒකාග්‍රතාවය අර කයේ තියෙන තැනකට යොදනවා. කය දැනටයකට යොදනවා. යොදුවට පස්සේ බලන්න මොනවද තේරෙන්නේ. සනස එහෙම බලන්නේ එතකොට පටවි ධාතුව ගැන. ඒක හදගන්න. එහෙම මොකක්වත් හිතන්න එපා. මේ ඕන දෙයක් මතුවෙන්න පුළුවන්. මෙතන මේ ධාතු හතරෙන් ඕනම එකක් මතුවෙන්න පුළුවන්. එතෙන්ට හිත යවන එක විතරයි කරන්න ඕනේ. හිත යවලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. අපි මධ්‍යස්ථ මෙතන මොකද්ද තියෙන්නේ කියලා අර නිකන් පොඩි ඌමනාවකින් බලන් ඉන්නේ. ඔය අයියෝ මොකද්ද ඒ කියලා බලන් හිටියොත් මොකුත් වෙන්නේ නැහැ. එනේ මොකද්ද තියෙන්නේ කියලා අර පොඩි කුතුහලයකින් බලන් ඉන්නවා. උවමනාවෙන් බලන් ඉන්නවා. ලොකු හැබැයි මේ මේ මේ මේ දැඩි වීරයෙකුත් නෙමෙයි. බොහොම මධ්‍යස්තව බලාගෙන ඉන්නවා මොකද්ද ඇත්තටම මෙතන තියෙන්නේ. ඒක දඟලන්න තු බලන් ඉන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමදිමි. එක ඔබ වහන්සේ පැවසූ පරිදි නැවත මූල කර්මස්ථානයෙන් වරහණතුල් පර්යංක පටන්ගෙන කම්පන දැනේදයි බැලුවෙමි. ආස්වාස ප්‍රස්වාස හිත ගැනීමට උත්සාහ කළද ආස්වාස ප්‍රස්වාසය දැනුමේම දැනුමේම නැත. නමුත් හෘදයේ ආසන්නයේ කම්පනයක් පටන් ගනී. දෙක අද උදේ ආස්වාස ප්‍රස්වාසය දැනුණු අවස්ථාවේ හිත සංසුන් වූ විගස නැවත කම්පණය දැනුනි. එය බොහෝ ඉදිරියටත් පිටුපසටත් සිදුවිය. සමහර විට වමට හා දකුණට සිදුවිය. ඇස් ඇර බලා සිටින විටද ඒ පරිද්දෙන්ම සිදුවනු දැනේ. සමහර අවස්ථාවල යාන්තමින් පෙනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට කළ යුතු දේ කියා දෙනු මැනවි. ම්ම්. සක්මන ගැනක් තියෙනවද? නෑ. ඔච්චරයි. මේ කම්පැනි දිහා මේ මොකද බලන්න බැලුවා මොනවද තේරෙන්නේ තව කියලා පොඩ්ඩක් අහගන්න පුළුවන්ද? ඉස්සර අර මේ ගුණදාස කපුගේගේ මේ සංගීත සංදර්ශනයකුත් තිබුණා. කම්පන කියලා. ඔව්. <laughs> දැන් නම් මම හිතන්නේ නෑනේ මනුස්සයා මරුණද කොහෙද නේද? ඒක තමයි. දැන් කම්පන බලද්දි මොකද තේරෙන්නේ? ස්වාමීන් වහන්සේ දැන් දෙපැත්තේ වගේ නම් පටන් ගන්නවා. දෙපැත්තේ වගේ පටන් ගන්නවා. ඔව්. මැදින් වගේ පටන් ගන්නවා. සමහර විට ඒ කියන්නේ දැන් මෑනියෝ ආනාපාන සතියේ මුලින් කරේ එහෙමයි. ඔව් ඒක කළා දැන් හොඳට සංසිඳුණා. සංසිඳුණා. පස්සේ මේ කම්පන සභාවයත් දැනෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා. එතෙන්ට හොඳට හිත යොමු කරන් ඉන්නවා. ඔව්. හොඳයි. ඊට පස්සේ මුක්ත වෙන්නේ. ඔව්. ඊට මේ සමහර වෙලාවට වම් වම් පැත්තට දකුණු පැත්තට මේ කම්පන තියෙනවා දැන සමහරලාට ඉදිරියට පිටිපස්සට එහෙමත් දැනෙනවා. හොඳයි. ඒක ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්නත් පුළුවන්. හොඳයි. ඒ මුලින් සැරේක හොමාව ඇවිදිලට යටපත් වෙලා තියෙනනේ මුලින් සැරේ නම් මුළු ඇඟම කම්පණයනවා සම්පූර්ණයෙන්ම වෙවුලනවා සැරයක් ළමයිනුත් බය වුණා අම්මා වෙවුලනවා කියලා. මම කවුරු තවරන්නේ නැහැ කියලා. ඒ වගේ. ඒ தත්ත්වෙ නැතුව දැන් කියන්නේ එච්චර දුර යනවා නම් මේක මාරු කරන්න වෙනවා. ඒකයි. මේ කියන්නේ මේ මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මේකෙන් ඇවිල්ලා ගාහක් මේක කියන්නේ පවත්වන්න බැරි තරමටම යන්න ගියොත් වෙන පැත්තට ගන්න වෙනවා. බලෙන්ම හරි ගන්න වෙනවා. ඒක චුට්ටක් බලන්න ඒ කියන්නේ Tamanට දරන්න පුළුවන් මට්ටමේ බොහොම සැහැල්ලුවෙන් මේ කම්පන ස්වභාවය පවතිනවා නම් ඒක හොඳට බලාගෙන ඉන්න. අපි තුමු ඒක නැත්තුව නිකන් ඕන්ට වඩා මේක වෙන්න ගන්නවා නම් මේ අපි තුමු දැන් කය හොඳට වැදිලා තියෙන තැන් තියෙනවානේ. ඒ තැන් වලට දාන්න. ඒ කියන්නේ හොඳට දැන් කය වැදිලා තියෙනවා මේ මේ මේ මේ මේ කොට්ටේ හරි වඩලා ඉන්න හරිය නැත්තම් මේ පාද හොඳට වැදිලා තියෙනවා. ඒ වැදිලා තියෙන තැන් වලට දාන්න. තද තද තැන් වලට දාන්න. එහෙමයි. يعني අර අරක දිගේ දිගටම යන්න දෙන්න එපා. හුඟාක් මේක පාලනයෙන් තොර මට්ටමටම යනවා නම්. දැනන්න ස්වාමීන් වහන්සේ ජනතමට තමයි දැනෙන්නේ. ඒක හුඟක් කියලා ඒ දැනුම තියෙනවා. මේ කියන්නේ වෙන ඉරියව්වකින් ඉන්නකොටත් දැනෙනවා. දැනෙනවා. කමන්න. ඒ කියන්නේ මේ මේකෙන් මේක හොඳට පාදක කරගෙන යන්න පුළුවන් නම් වරදක් නැහැ. වරදක් නැහැ. මේකෙම හොඳට නිකන් හිත සැහැල්ලුවෙන් යන්න. දැන් අපි තුමු දැන් පවත්වන්න පුළුවන් මේක දැනගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඒ කියන්නේ කිසිම හැල හොල්මලක් නැතුව යන්න පුළුවන් තත්ත්වය තියෙනවා නම් ඒ තත්ත්වය තුළ හොඳට නිකන් බැසගෙන බලන් ඉන්න විතරයි තියෙන්නේ. සාමාන්‍ය කොච්චර ඉතරලා සාමාන්‍ය ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ යම් වෙලාවක දැන් මෑණියට තේරෙනවා මේ මේ මේ කම්පනයක් කියලා කියන්නේ මෙහෙම ඇති වුණා ඊට පස්සේ නැති වුණා. එහෙම දෙයක් තේරෙනවද? එහෙමයි. තේරෙනවා. තේරෙනවා. ඕක මේ මේ පාලනය කරන්න පුළුවන්ද? සමහරට මං හිතුවත් මේ වේග වැඩි වෙයිද දන්නේ නැහැ කියලා ඒ වෙලෙම වැඩි. වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒක හුඟක් නෙමෙයි. ඔව්. ටිකක් වැඩි වෙනවා. මේ ඒ අරමුකට වෙන වෙනසක් නෑ සාමාන්‍ය විදිහට තමයි. එන අරක හිතුනොත් විතරයි අරින්. ඈ හිතුනොත් විතරයි එහෙම ටිකක් වැඩි වෙන්නේ. හොඳයි ඒක කමන්නේ. ඒවා මොකුත් මේවා කරන්නේ නැතුව බා නිකන් දැන් පොඩ්ඩක් නිකන් අපි තුමු නිකන් ඉස්සර ඉස්සරෝක බැලුවේ නිකන් දඬු අඬුවකට හිර කරගෙන වගේ කියලා හිතන්න. හිතන්න නිකන් මම කියනවනේ. එහෙම නැතුව නිකන් දැන් මෙයාට නිදහසේ ඉන්න දීලා බලනවා වගේ දැන් බලන්න. එහෙමයි. දැන් පොඩ්ඩක් අර බලපු දෘෂ්ටි කෝණය පොඩ්ඩක් සැහැල්ලුවෙන් බලන්න. පොඩ්ඩක්ද මෙයාට වෙන්න ඉඩ හැරියා. ඉස්සෙල්ලා අපි හිතන්න මේක දැනෙද්දි වෙන වෙන දේවල් එනවා. ඒ නිසා ඒක වළක්ව ගන්න මම නිකන් දඬු අඬුවෙන් හිර කළා වගේ තමයි මේක බැලුවේ. දැන් එහෙම නැහැ. දැන් වෙනකොට නිකන් මෙයාගේ ඒ ඒ හිර කරගත්ත ගතිය අතහැරලා හිත තව පොඩ්ඩක් සැහැල්ලු කරලා බලන් ඉන්න. එහෙමයි. ඔව්. පොඩ්ඩක් කළ බලමුකෝ. එහෙමයි. හොඳයි හොඳයි. හොඳයි. අවසර ගරු ස්වාමින් වහන්ස මම අවුරුදු කීපයක සිට ආනාපාන සති භාවනාව වඩන කෙනෙක්මි. මුල් අවස්ථාවවලදී නොඑක් සිතවිලි සිතට ආවිට ඒවා මතක් වෙනවා කියා බැහැර කර ඉක්මනින් හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. නිල් පාට සුදු පාට ආලෝකයන් දුටුවද ඒවා සිතෙන් බැහැර කළෙමි. කය සැහැල්ලු වීමද සිදුවිය. හුස්ම රැල්ල දිහා සිත යොමු කිරීමේදී සියුම් වී නොදැනෙන තත්වයකටපත් වේ. සිතවිලි කිසිවක් නැති අවස්ථාවකි. මෙම අවස්ථාවේදී හුස්ම දෙස නොබලා කයෙහි එක් ස්ථානයකට සිත යොදවා මෙනෙහි කිරීමද වරහන් ඇතුලේ ඔබ වහන්සේ දේශූ පරිදි හෝ කායගත සතිය වරහන් ඇතුලේ කේසා ලෝමා ආදිය මෙනෙහි කිරීමද වඩා සුදුසුද යන්න පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලමි. නිර්වන් සරණයි. කේසාලෝම වලට යන්න උවමනා නැහැ. මම අර එදානම් මෑණි කෙනෙක් කිව්වා ඒක ඉබේම ගිහිල්ලා එතනින් මං අර වෙන උත්තරයක් දුන්නා. දැන් මේ වෙන කෙනෙක්ද දන්නේ අලුත් කෙනෙක්ද මේ? කාගේද ප්‍රශ්නේ? මෙතෙන්දි මෑණියෝ ආනාපාන සතිය කළා සංසිඳුණාට පස්සේ අර දැනෙන දේවල් දැන් හඳුනාගෙන තියෙනවානේ. එතෙන්ට දාන්න ආයේ කේසාලෝමා වලට යන්න උවමනා නැහැ. නැහැ. එක ස්ථානයකට එක ස්ථානයක් කියලා කියන්නේ විශේෂ ස්ථාන නැහැ. හොඳට ප්‍රකටව දැනෙන තැනකට දාන්න. ස්වාමිනාංශ මේ පරණ දේවල් එහෙම සිතිවිලි වලට එනවා. ඒක අර මතක් වෙනවා මතක් වෙනවා කියලා විපස්සනා ඒ කියන්නේ මතක් කරන මතක් කරන කියලා අතල්ලා දාන්න. අතල්ලා දාන්න. ඒක පුළුවන්කම තියෙනවා මට. හොඳයි. ආනාපාන සතිය කරද්දිද ඒ ටික මතක් වෙන්නේ නැත්නම් මෙතෙන්ට දැම්මහමද? නෑ මේ ආනාපාන සතිය කරද්දී. හොඳයි. ආනාපාන සතිය ටික වෙලා කරනකොට නොදැනීම වගේ ඒ වගේ ඒ වලට යනවද? ඉන්නවා. ඔව් සිතේ. හරි. එහෙමනම් දැම්ම අර තැන් වල يعني මේ මේ මේ ඔය කයේ කොහෙටවත් දාන්න යන්න එපා. අපි හිතමු දැන් ආනාපාන සතිය කර කර හිටියා. ඔන්න වෙන සිතුවිල්ලකට ගියා. ගියාට පස්සේ යාගෙන් යම් අවස්ථාවක දැනගන්නවානේ මෙන්න මම වෙන තැනක ඉන්නේ කියලා ආනාපාන සතිය නෙමෙයි කියලා. ඔය ඒක දැනෙනවා මට ඉක්මනට. දැනුණාට පස්සේ ආය ආනාපාන සතියට එනවා. එනලා නැවතත් ආනාපාන සතිය ඔස්සේම තව ටිකක් යන්න. හොඳයි. අතෙන්ට දැම්ම යන්න ඕමනා නැහැ. ආනාපාන සතිය ඔස්සේම තව ටිකක් යන්න. හොඳයි. හොඳයි. හරි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ වසර දෙකක් පමණ සිට භාවනා කටයුතු වල නිරත වෙමි. ආනාපාන සති භාවනාව නිවසේ පුරුදු තැන සිට වඩන විට සිත එක්තැන් වීම සිදුවේ. නිවසට වඩා හොඳින් මෙහිදී සක්මන් භාවනාව කළ හැකි වේ. බොහෝ විට සිත තැම්පත් වීම සිදුවේ. ඇතම් විටක සිත විසිරී ගියත් ඊතා ඉක්මනින් සිත භාවනා අරමුණට ගත හැකි වේ. ඊයේ සවස සක්මන් යෙදෙන විට ඊතා පාළු හුදකලා බවක් දැනුනි. මෙලව කිසිවෙක් මා සමග කිසිම සබඳතාවයක් නැති බව දැනුනි. විනාඩි 20කින් පමණ එම తත්වය නැති වී යථා తත්වයටපත් උනි. එම తත්වය කුමක්දයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ඉක්මන් වව එකදී නිර්වාණ මාර්ගය උදා වේවයි පතමි. ඕක වෙන්න ඉඩ හරින්න මේ තාම හරියටම ඒ කියන්නේ ඕවා ගැන නිශ්චිත වශයෙන් කියන්න අමාරුයි. ඕක නැවත දැලට වෙන්න ඉඩ හරින්න. බලන්න ඉඳගෙන කරන භාවනාව ගැන මුකුත් තියලා නැහැ ඒක නේද? ගෙදරදී කරනකොට හොඳට වෙනවා කියලා. දුනා කියලා විතරයි තියෙන්නේ. මෙහෙදි කරද්දි මොකෝ දන්නේ නැහැ ප්‍රශ්නේ. මෙහෙදි කරේ නැද්ද? කරාද? මෙහෙදි කරනකොට මේ සිත නවත්තගෙන ඉන්න පුළුවන්. අහහ. ඒ කියන්නේ හුස්ම රැල්ලේ පවත්වන්න පුළුවන්. පවත්වන්න පුළුවන්. හොඳයි. මේ එතෙන්දි කොච්චර විතර දුරට යනවා කියලා තේරෙනවද? විනාඩි 20ක් විතර වගේ 20ක් විතර එහෙම තියෙනවා. ඊට පස්සේ හිත පිට වෙන අරමුණු වලට යනවා. යනවා. යනවා. ඊට පස්සේ ආයේ ආයේ ගන්න පුළුවන් මතක් හිට මතක් වුණාම පස්සේ ගන්නවා. අරගේ අර අර සක්මනේදී වෙච්ච දේ ගැන හිතන්න එපා. එතෙන් ටිකක් පොඩි නිකන් හිතාගන්න නිකන් සමාධි ගතියක් මතුවලා තියෙනවා. දැනට ඕක ඔහෙම විදිහටම යන්න. වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. ඊයේ දිනේ සක්මන් භාවනාව පිළිබඳව විමසූ අවස්ථාවේදී එක පොළවේ ස්පර්ශයේදී දැනෙන රළු සිනිඳු ස්වභාවය පටවි ධාතු වශයෙන් හෝ දෙක පාදයේ දැනෙන නැවීම් දිගහැරීම් ආදිය වායෝ ධාතු වශයෙන් හෝ මෙනෙහි කිරීමට වඩා වෙනත් දේ ගැන විමසිලිමත් වීම සුදුසු බවට ඔබ වහන්සේ උපදෙස් ලැබිනේ. ප්‍රශ්නය එය පටවි වායෝ ධාතුවල ස්වභාව ලක්ෂණය දැකිය යුතුයමද නොයසේනම් බැරිය යුතු කවර අයුරින්ද යනු පැවසීමට සුදුසු නම් කරුණාවෙන් පහදා දුන මැනවි මේක දැන් පටවි වායෝ විතරක් නෙමෙයි මේ කොයි එක වුණත් වළංගුයි මෙතෙන්දී අපි එකක් විතරක් නිශ්චිත වශයෙන් මේ එකක් විතරක් මට ඕනේ කියලා ගන්න නෙමෙයි තියෙන්නේ මේ එන දේ බලන්නයි තියෙන්නේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පටවි ධාතුවේ ලක්ෂණ සාමාන්‍යයෙන් හයක් විතර පෙන්නනවා. ගොරෝසු ගතිය, සිනිඳු මේ සිනිඳු ගතිය. ඊළඟට බර ගතිය, සැහැල්ලු ගතිය. ඊට රළු ගතිය, සියුම් ගතිය. ඔය විදිහට ලක්ෂණ හයක් විතර පෙන්නනවා. ඊළඟට ආපෝ ධාතුව ගත්තොත් ඉතින් වැగిරෙන ගතිය. දැන් වතුරේ තියෙන වැగిරෙන ගතිය. ඊළඟට පිඬු කරන ගතිය. ඒක රාශී කරන ගතියක් තියෙනවා. ඊළඟට ඒක තමයි ওই වතුර ටිකක් සිමෙන්ති ටිකට දැම්මම ඔන්න ඒක ගල් වෙනවා වගේ වෙනවා. අර ඒක රාශී කරන ස්වභාවයක් තියෙනවා. ඊළඟට තේජෝ ධාතුවේ උණුසුම සිසිලස තියෙනවා. ඊළඟට වායෝ ධාතුවේ මේ චලනය කරන ස්වභාවයක්, පුම්බන ස්වභාවයක් ඒවා තියෙනවා. ඉතින් ඔය ඔය ලක්ෂණ ඕන එකක් වළංගුයි. අපි ඕකේ මේ මෙන්න මේ ටික විතරේ මම මෙව කරන්න ඕනේ කියලා යනව නෙමෙයි. කයට හිත යොදාගෙන ඉන්නකොට ඔය ඕන දෙයක් මතුවෙන්න පුළුවන්. මේ මතුවෙන එක දැනගන්නයි තියෙන්නේ. හරි. ඊළඟ සෝන ගාතාවක් ගැන තියෙනවා. ගාතාවක් ගැන? ඔව්. අහහ ගෞරවනීය ස්වාමින් වහන්සේ අච්චෙන් අච්ඡාන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණ අනුප්පබන් යහන්ති ඊපස්සේ ඉකැරියෝ ගැතින එක దేవතාවකු විසින් ඉදිරිපත් කරන ලද මෙම අදහසට බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ඉතිරි පද දෙක දක්වා වදාළ මැනවි. දෙක. ඒක පොතෙන් බලන්න තියෙන්නේ. මයෙන් අහන්න ඕනේ. ඒක පොතේ තියෙනවානේ. මට නම් මතක නැහැ. පොත බලන්නයි තියෙන්නේ. මන්න නෙවෙයි හැදුවේ. මං බලලා කියන්නේ නැහැ. මොකද්ද මේ මට ලියලා දෙන්න. මං බලලා කියන්නම්. මෑණියන්ටත් හිතෙන දේවල්. අහහ. <laughs> ආ මට මෙහෙම මතක නැහැ. මෙහෙම මම පාලි එක්ස්පර්ට් නෙමෙයි. <laughs> <laughs> ආහහ. ඔව් ඔව් ඔව් මොකද්ද තියෙනවා තියෙනවා. ඔව් ඔව් ඔව්. හා මම පොඩ්ඩක් බලලා කියන්න. මට එහෙම මතක නැහැ. හොඳයි. ඒකේ දෙවෙනි කොටසකුත් තියෙනවා. මෙහි වායෝ ගුණ යන අදහස පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. මම බලලා කියලා. මට එහෙම يعني බුදුරජාණන් වහන්සේ අර දේවතාවා කියන්නේ කෙලින්ම කුසල්ම විතරක් පැත්තක් මේ කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගැඹුරු අර්ථයක් මතු කරලා දෙනවා එතන. ඔව්. ඔව් ඔව් ඔව්. එහෙම මට මතකයි මතක් වුණා මේ ඔය සිද්ධිය මේ කියන්නේ මතන්නේ සගාතාවක් ගේද කොහෙද තියෙන්නේ මේ සංයුත්ත නිකායේ. මේ මම පොඩ්ඩක් බලලා කියන්න. හොඳයි. ආහ්. ආහ්. නෙමෙයි කියන්නේ. ආහ් ආහ්. පොඩ්ඩක් බලලා කියන්න ඕනේ. හොඳයි හොඳයි. ලිඛිත ප්‍රශ්න එච්චරයි. එච්චරයි. හොඳයි. දැන් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ එපමණයි. ඉතින් මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා. හොඳයි. එහෙනම් අපි අදත් ඉතින් <coughs> පැයකට ටිකක් වැඩිපුර අපි ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඉතින් අද දවසේත් අපි රැස් කරගත්තා මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද අපි එක් රැස් වෙලා රැස් කරගත්තා මේ සියලුම කුසල් උතුම් නිවන් සුව අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදාය අනුකූලව එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු.